තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලදී පෞද්ගලිකව තමන්ගේ කාර්යයන් බොහෝ වෙලාවට කාම තණ්හා වලින් අඳුනා ගන්න නිසා සහ භව තණ්හා, විභව තණ්හා බවන්ට කියවා වගේ ඊට වඩා භයානක මේ භව වෙන ආකාරයකට වැඩ කරනවා කියලා දරුවන්ගේ එක් කරයි ඒක. ඒක කාම තණ්හා නෑ එතන. නමුත් භව තණ්හාවයි විභව තණ්හාවයි ඉස්මතු වෙලා අරක අන්කන්ට්‍රෝලබල් කන්ට්‍රෝලබල් වාගේ වුණාට පස්සේ පුද්ගලයා අසරණ වෙනවා කියන එක. අසරණ වෙනවා මේ මහා කරුණාවෙන් විතරක් ප්‍රශ්න විසඳුවොත් මහා කරුණා මහා ප්‍රඥා දෙක මෙතනදී අත්‍යවශ්‍ය වෙනවා. දරුවන් හා සම්බන්ධ කටයුතු කරනකොට අපි පුළුවන් තරම් කරුණා විසරලා කටයුතු කරනවා. දුකටපත් වෙන දුකෙන් ගැලවෙන්නේ අදහසින්. නමුත් ප්‍රඥාව පාවා දෙන්න එපා. ඒ වගේම ප්‍රඥාවෙන් වැඩ කරනකොට අම්මා නැහැ තාත්තා නැහැ දරුවෝ නැහැ මොකක්වත් නැහැ. එතකොට කඩුව අතර ගත්තා වගේ වණන්ටයි කියන්නේ. ඒක කරන්න බෑ අපි සමාජයේ පිළිලා තියෙන අම්මා කෙනෙකුට ජාතකනේ. දහ වෙලා. සාර්ථක වෙනකොට ජාතක වෙලා දරුවෝ එන. එතෙන්දී අපි දන්නවා කරුණාව ටිකක් ඉඳ කියනවා. ඉතින් මේ දෙක බැලන්ස් කරනකොට තමයි ජීවිතේ සුන්දරත්වය මතුවෙන්නේ. මට වෙච්ච සිද්ධියක් තමයි ඒ අවුරුදු මොකුත් මාස 9ක් විතර වගේ බුරුමි හිටියා. ඒ වෙලාවේදී මම හතර පැසලයක් ආපහු එන්න හැදුවා මොකද හරි අමාරු ඒ සානිසිතේ කරන්න කිසිම විදියක දෙකක්ම කම්පාවක් හරිම සරලයි. ඉතින් ඒ පැක් කරගෙන වැඩ දවසක් ඒ විවේකනන්ද සංකේතෙට ගිහිල්ලා මම ගොඩක් ස්පෙෂල් ඉන්ටර්වියු එකක් දීලා good bye කියලා එන්න. බලු ඔක්කොම පැක් කරලා තියෙනවා. ඒ සායදකම් යන්නේ කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ ඊළ මොකද කරන්නේ කියලා. ලංකාවට ගියා. එතකොට මේ පිළිගින් ඕ වල පණිඩ යනවා මේ පිළිගල වැරෙනවා කවුරුත් නැහැ ඉන්නේ. ඊට පස්සේ මම කොහොමද දැන් ගියාට පස්සේ භාවනා මධ්‍යස්ථාන තමයි යන්නේ. භාවනා මධ්‍යස්ථාන මොකද කියලා කරන්නේ. ඒවා එන කටට උපදෙස් දෙනවා. උඹ මිනිසුන් උපත දෙන්නේ බාගෙට තැම්බිච්ච allele ඔක කන විනාකට බඳනක් වෙනවා කිව්වා Tamange වැඩ කරගන්න නැතුව ගිහින් අනුන්ට උපදෙස් දෙන්න හදනවා කියලා අත දික් කරගත්ත ධම්මපද කොට අත්තාන මේව පටවන් පටිච්චග්ගේ අනිවාර්යෙන් උඹට පාරි තේරෙන්නේ මොකද මේ කියන්නේ ඒක උඹ වැඩ බලන්න ඊට පස්සේ මම කෝ දැන් එහෙම එන්න කියන නිසා මට යන්න වෙනවා අර කන්නේ ගැටේ එතකොට අර අර කතා මොකක් කරන්න ගෙලිම මේ මූල ධර්ම වලට බැස්සා බැහැර කරලා කිව්ව මිනිස්සු මේ ශාසනය ගැන දෙල්ලමක් නෙමෙයි. ඔය මිනිස්සුගේ ඉල්ලීම තිබුණ පරිදි සප්ලයි ඩිමාන්ඩ් තියෙන එකට කියොත් තුමත් වැටෙනවා. දෙන්නේ බොරුව. ළඟට සම්පූර්ණ රීෆෝස් කරන්න ඕනේ. මේක කරනවා නම් ඒ වගේ වැඩකට යනවා නම් සුදුසුකම් නැති යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කතා ගන්නහට මම කොච්චර කල් කරනවද කියලා ට්‍රේනින් කරා. ඔය වයස වැඩි දැන් ඔබට ඉගෙන ගන්න කරන්න වයසක් නැහැ. ඒ නිසා මට කියන්න බෑ කොච්චර කල් වෙයිද කියලා. ඉගෙන ගන්න ඒ කියලා කරා මම භාවනාව සම්පූර්ණ කරන්න ඕනේ කියලා. ඒකට කොච්චර කල් යනවද? ඒත් කියන්න අමාරු අඩුවනේ අවුරුද්දක්වත් ඉන්නවනේ. කිනිසු මං කොහොමද එහෙම ලිමිට් එකක් දෙනවා නම් මම මේක කියලා කියලා නතර වෙනවා. කිව්වට පස්සේ ඒක පාඩම අතලා ගියා. ඒ ස්වාමීන් වහන්සේගේ පාඩම ටිකක් කියුණා ඒ සංසතින් මේ මම මේ දැන් ගත කරන ජීවිතේ පේනවාද කියලා. මේකෙන් මගේ රුචිය නෙවෙයි වුණා. මගේ රුචිය පැත්ත කරලා කොහොමද මේ කියන්නේ. දැන් උදේ ඉඳලා හඳ වෙනකන් ඉසෙන්සක් හදනවා පිටරට යනවා වැඩ හොරා. මිනිස්සු මේක තමයි සාධන කරගෙන තියෙන හොඳම දේ. මගේ වැඩ කරගත්තට පස්සේ ආයේ Taman වැඩ බැරිලක් නැහැ. ඊට පස්සේ ගොන කරත් කියලා බඳගත්ත ඇද්දා. ඔබට පුළුවන් එහෙම කරන්න කියලා. ඒකෙන් තුන් සදා සාදු කියනවා මම කරගන්න සමට හිතා ගන්න බෑ. ඔබ වහන්සේ කෙනෙක් මට සම්බන්ධ කරන්න බෑ. මම සාදු කියනවා මට පුළුවන් නම් මගේ ජීවිතේ ඔකොටම යන්න ඕනේ. දැන් ඉතින් මේ supply demand තමයි. ඊමණක පණ්ඩිතරණ හදලා තියෙන ඔන්න ඔහොම තැනකට. මම මේ ගත කරන්නේ මගේ මන අපේ මේ සමාජයේ තියෙන ඉල්ලීම හැටියට මම දන්නවා සාසනයට මේ දේ අවශ්‍යයි. මම මේක උපරිමයෙන් කරනවා. එතකොට ඒ ළමයි විශේෂණ බණින්න ඕනේ, කැම දානකොට ලුණු තියෙනවද බලන්න ඕනේ, ලයිට් බිල කරලා තියෙනවද බලන්න ඕනේ, අලුතන හදපුවාම කන්ස්ටිටියුෂන් හදන්න ඕනේ. මේ එකක්වත් නෙමෙයි අපි පැවිදුනේ. නමුත් ඉස්සරහට යනකොට අපිට තේරෙනවා මේ යුගයේ මෙහෙමද මෙතනයි තියෙන්නේ කියලා. ආයි කොම්ප්‍රොමයිස් නෑ එතන ගියාට පස්සේ. එතන යනකම් අපිට තියෙනවා මේ අර යදි මන අපේ මෙයා ගියාට පස්සේ අරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා අපි දරුවොත් එක්ක වැඩ කරනකොට උනත් අපිට කරුණාවේ ප්‍රශ්නාවලියක තීරණය කරන්න වෙනවා. දැන් එක්කෙනෙක්වත් දැන් ඔය කවුරු කතා කරුවත් එකම දරුවෙක් ප්‍රාර්ථනා කරලා හිතලා ගත්තේ වනේ කොට chance නේ. ඒක ලෝක සත්‍යයක්. අපි දන්නේ උපදිනකම් කොල්ලෙන් දෙකෙල්ල කියනවා දන්නේ නැහැ. කොහොම කාම සේවනයේ ඵලයක් මිස හම්බුනට පස්සේ බදාගන්න එක වෙනම කතාවක්. ඒක මේ ගමනේදී අතුරු ඵලයක් ඔක වෙලා තියෙනවා. දැන් අතුරු ඵලයේ ඉස්සරහින් තියාගෙන තමන්ගේ වාසාව දිනු මේ අයින් කරගන්නවා නම් ඒක කර්මා ප්‍රඥාවක් නෙවෙයි. ඉතින් කරගන්න මේ කරගෙන යනකොට හම්බෙච්ච ප්‍රතිඵලයක් තමයි දරුවෝ. ඒ ආකෙත් වග වේ අපි වග වෙන්න ඕනේ. වග වෙන එකමයි